අද මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට සාමාන්‍ය පුරවැසියෙක්ට අපි රාජ්‍ය සම්මාන ඇතුව අවසාන ගෞරවය දක්වනවා. පූජ්‍යපාද මාධ්‍යවල ආවේ සෝබිත ස්වාමින් වහන්සේ යම්කිසි නිකායක මහානායක ස්වාමින් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේ රජගුරු ප්‍රසාදීන් වහන්සේ නමක් නොවේ. උන්වහන්සේ මේ රටේ පුරවැසියෙක්. මේ රටේ බුදුන් වහන්සේගේ සංඝ සමාජයේ සමාජිකයෙක්. උන්වහන්සේ බුදුන් වහන්සේගේ අඩිපාරේ යමින් දේශනා කරමින් ජනතාවගේ මනස ඒ අදහස් පතුරවලා ඒ සහයෝගය දිනාගත්තා.